දැන් බොහෝ කාලයක් තිස්සේ මාස්පතා නැති නැවත දාන්නේ මේ හතරගෙන විදිනවා. එනිසා මේ නැවත නැවත කියන වචනය වල ධම්මදේශනාවක් අද ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙන්නේ මේ හැම දිනකටම තේරෙන ආකාරයේ සර්වදේශනාවක්. බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලේ උන්වහන්සේ මහා කරුණා සමාපත්තිය නැගී සිට ලෝකයේ දෙස බලන විට උදේ ඉඳලා බ්‍රාහ්මණයෙකුගේ පාරමී ශක්තිය නාමයට පුළුවන් හැකියාව දැකලා උන්වහන්සේ ඒ උදේ කියන බ්‍රාහ්මණයාගේ නිවාස නිවාසයට සින්නපාතේ සඳහා වැඩම කළා. අත ගෝබගම පුබ්බන සමය නිවාසයේ සබත් ජීවන මාන්දාව ඊයේ උදේ සභාව මත ඒවන් තේමත සංකම් කියන එකයි ඒ දක්වලා තිබෙන්නේ. එතකොට අතකෝ දේව බාක්ම භගවතෝ පස්සම උදිනේ තෝරේසි එන්ත බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය කියන්නේ තමයි. ඒ උදේ කියන බාක්මනේ පින්ද පාත්‍රය පූජා කළා. බුදුරජාණන් වහන්සේ කිසිම ප්‍රකාශ කළේ නැහැ. උදේ කියන බාක්මයා කිසිවක් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපසු වැඩම කළා. දෙවෙනිදාසේ දුක්ඛංකෝ භගවා දෙවෙනිදාසේ යේන උදේස බාප්මනස්ස වේසමන්තේන ප්‍රසංගමෝ උදේසන බාප්මනයන්ගේ නිවස්සම ගියා. සත්‍යම්කෝ දේව බාප්මනෝ භගවතෝ වස්සංගෝ දෙන කෝරේසේ දෙවෙනිදාසේ බුදුගාණන් වහන්සේගේ පාසලේ ගෙනෙන්නටම උදේසන බාප්මනය අපේ සින්දපෝතේ පූජා කළා. එතකොට බුදුගාණන් වහන්සේ කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. අපසව වැඩම කළා. සත්‍යං පිටෝ බදෝ දෙවනි දවසේ බුදුසසුන් වහන්සේ ඉන්නවසට ලැබුණා. එදත් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ පින්ඩපාතේ පූජා කරලා මොහොනේ එදා ඉස්සරවන්නේ නැහැ බොහෝ ප්‍රකාශ කළා. අපක්ෂකෝයන් සම්නෝ ගෝතම පුනක් පුනක් එදා වැටී සිටිනවා. මේ වාක්‍යයේ දිවිලා පිළින කෑම කාලයකට ආශ්‍රයලා පුන පුන නැවත නැවත පුන පුන කියලා කියන්නේ නැවත නැවත ඒ ගෙදරටම පින්න පාතේ ඉන්නවා. ඒකයි කියන්නේ. බුදුරජාණන් වහන්සේට අවකාශයක් ලැබුණා නම් සිදේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට ඔහුගේ කියන දෙකන බාහුණියගේ ජීවන සිටේ ස්වરૂපයක් දක්නට හැකියාව ලැබුණා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මම පුනක් පුනම් කියන වචනයම පාදක කරගෙන ලාසා හතරක් දේශනා කළා. පන්ති දීජං පුනම් පුනමස්සති දේව රාජා පුනක්කුණං කෙත්තං කසන්ති සත්තකා පුනම් පුනම් ධඤ්ඤමුපේති ගත්තං නක්කුණං යාති කායාති රන්ති පුනම් පුනම් දානපතේ දදන්ති පුනක්කුණං දානපතේ දදිත්වා පුනම් පුනම් සබ්බමුපේති ස්ථානං පුනක් පුනක් නිරණ සාධුවන්ති පුනම් පුනම් වච්චෝ උපේක්ෂමා කරණ පුනම් පුනම් සුලමති සම්දසීත පුනම් පුනම් ගබ්බමුකේ සමන්දෝ පුනම් පුනම් ජායති යතිත පුනම් පුනම් සේවති කන්හරන්තේ මත්තං ච නද්ධා අපුනම් භවයන පුනප්පුනං යායති බුද්ධං සීනේ දාතහත සම්දේශනා ඉතාම සරල අදහසක් දැක්කන දාතහත ඉතාම ගැඹුරු සත්‍යයක් දැකින කියන දාතහත සරල අදහසෙන් මේකේ පුනප්පුනං සීව වක්න සිද්ධිතාම නැවත නැවත දීජ වපුරනවා මේක පොඹරක විඳ අපරණාද නැවත නැවත දීලා පුරනවා. පුරන පුනන් වස්තති දේවරාජා වැක්ටි නැවත නැවත වශයෙන්. පුනක් පුනන් කස්සන් කස්සන් දෙකක් නැවත නැවත කුඹුරු ගොවියෝ කුඹුරු ආවනවා කොටනවා පුරනවා. පුනක් පුනන් දැන්නේ මුකේ ඉලක්කන් නැවත නැවත දහන්නේ ගෙන්නයි ගමන කුඹුරු වල පුරනවා නෙවි එන්නේ දහන්නේ ඒවත් දෙන්නේ. ගුණක් පුලං යාචක ආයාසයන්හි නැවත නැවත මේ යාචකෝ ඉල්ලනවා ඉල්ලනවා. ගුණක් පුලං දානපති දසන්හි දානපතිව නැවත නැවත දන් දෙනවා. ගුණක් පුලං දානපති දදිස්සා ලසින් නැවත නැවත දන් දීලා ගුණක් පුලං සග්ගමුකේහි සානන් නැවත නැවත ස්වර්ගයේ යනවා. ගුණක් පුලං කේරණ පාදු හොඳේ නැවත නැවත ඉදිරියට එනවා. පුනප්පුනං වච්චෝ උපේති මාතරං වසුපතෝ තමන්ගේ මව මව වසු දෙන කරා නැවත නැවත යනවා. පුනප්පුනං කිලම්ලති පන්දතියේ නැවත නැවත විරසක සුපතට පත් වෙනවා. පුනප්පුනං ගබ්බ මුපේති තානං පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ මෝඩ මිනිස්සු නැවත මෝඩ සත්‍යෝ නැවත නැවත මෝහ සෝන්දර කුලට යනවා. නපුණන් යන්ති මේ පිටේ නැවත නැවත ඉපදෙනවා නැවත නැවත මැරෙනවා. උනපුණන් සිය තිකන් හරන්ති නැවත නැවත මලමින් සෝවගෙන යනවා. මත්කන්ත ලද්ධා පුනබ්බවාය නැවත නැවත උපදවන මාර්ගය ලැබිලා ඒක මනමින් ප්‍රගුණ කරලා පුනප්පංගාසි බෝධිපන්නෝ මහා ප්‍රඥා කියලා නෝන කියන කෙනා නැවත නැවත උපදින්නේ. මේ ගාථා හතර දේශනා කළ විස්තරය අවසන් වෙනකොට උදේ කියන බාපුණ සෝවාන් බව පොත්පත් වල දක්වා තිබෙනවා. ඒකට මේ පළමුවෙන් දක්වන බුදුරජාණන් වහන්සේ පුනප්පංගාසි වපන සිදී ගම්බීජ වපුරන නැවත නැවත ඉතින් මේ බුදුජානන් වහන්සේ අදහස් කරන්නේ අභිඥා විහිංසං සංහා සීහෝ කියලා වෙනත් තැන්වල දේශනා කරපු කරුණක් මේ වෙනස් ආකාරයෙන් උන්වහන්සේ දෙපත් කරන්නේ. අභිඥාව තමයි බීජය. සම්පූර්ණ ගතක් හැදෙන්නට බීජයක් අවශ්‍යයි ඒ බීජයෙන් ගත නිර්මාණය වෙනවා වගේ මේ ලෝක සත්‍ය නැවත නැවත නිමිත වීම සඳහා නැවත නැවත ඉදිරිපත් වීම සඳහා අවිද්‍යා නැමැති බීජය තිබෙන්නට ඕන. ඒකයි කොනක් කොනක් හේව වපංච බීජයන් නැවත නැවත අවිද්‍යා බීජය වපුරනවා. ඒකත් කොනක් කොනක් වස්තු පිළිලා නැවත නැවත වසිනවා කියන්නේ. අවිද්‍යා බීජං සංඛාස්මේකෝ සංඛාව තමයි දෙතමනේ කලෙක අර සමාරෝපණය කරපු ගහ වැදෙන්නට දෙතමනයක් ජලයක් අවශ්‍ය ඒ සංහා නැමැති දෙතමනේ සංහාව නැමැති ජලයේ ඒ සෙනහස ලැබෙන අවිද්‍යාව. මේ අවිද්‍යාව කියන්නේ නොදස්කම. සාමාන්‍යයෙන් මිනිස්සු බඳන්නා මොකට තමයි කියලා අදහස් කරන්නේ මේ බාහිර විෂයන් ඉගෙන ගන්න නැතුව උසස් විභාග පාස් කරන්න නැතිව ඇද සාමාන්‍යයෙන් මොණ්ඩය කියලා විවහාර කරනවා. ඒ කියන්නේ අදහසක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අවිද්‍යාව කියන වචනේ ඉරෙන්නම් කරන ලබන්නේ. අවිද්‍යාව කියන්නේ ප්‍රධාන වශයෙන්ම සත්‍යාවේ සත්‍ය ධර්මය නොදන්නා කම. අප්‍රමාණයේ විච්ඡේ අවිද්‍යාව මොකක්ද මහණෙනි අවිද්‍යාව? කිච්චේ දුක්ඛේ අඥානං දුක්ඛ සංදේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අනුමුච්චති දෙක්ඛේ අවිජ්ජා එලෙසින් බුදුරජාණන් වහන්සේ අවිජ්ජාව කියන විස්තර කරලා තිබෙනවා යම්කිසි කෙනෙකුගේ සිත තුළ යම්කෝ දුක්ඛේ දුක්ඛේ අඥානං දුක ගැන දැනුමක් නැත්නම් සමන්තම පැහැදිලි පස්කස අවබෝධයක් දුක ගැන කියලා නැත්නම් ඒකයි දුක්ඛේ අඥානං කියන්නේ දුක්ඛ සමුදය ඥානම මේ දුක පිටකර දෙන හේතුව පිළිබඳව සමාජම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයක් ඇති වෙනා නැත්නම් පොත්පත් වලින් තියෙන කරුණු තේරුම් අරගෙන ඒවා මතක තබා ගැනීම නෙවෙයි මේ අදහස් කරන ලබන. දුක්ඛ නිරෝධය ඥානය ඒ වගේම දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තමාම අධ්‍යයනය නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායන් යන මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි දෙසම පස්සස් දෙසම සම්මා විසින්ම වඩලා දියුණු කළ අත්දැකීමක් ලැබලා නැත්නම් අන්න මේකට තමයි ප්‍රධාන වශයෙන් අවිද්‍යාවය කියලා ප්‍රකාශ කරන්නේ. ඒ අවිද්‍යාව නිසා තමයි ලෝකයේ සිදුවන සත්‍යෝ සත්‍ය කියනවා කියලා හිතන්නේ මම කියලා කියනවා කියලා හිතන්නේ ආත්මයක් කියනවා කියලා හිතන්නේ ජීවියක් තිබෙනවා කියලා හිතන්නේ මේ ආත්ම සංඥාව කෙනෙක්ගේ සිත තුළ දැක්වන්නේ අවිද්‍යාව කියන නිසා. මේ අවිද්‍යාව තියෙන නිසා තමයි මේ ලෝක සත්‍යෝ මේ සංස්කාර ලෝකේ නැත්නම් මේ සත්‍ය ලෝකය එක නිත්‍ය දෙයක් කියන එක දුර දෙයක් කියන එක සාස්වත දෙයක් කියන එක ඉස්තිව දෙයක් කියලා කල්පනා කරන්නේ. ඔය බාහ්ම බ්‍රහ්මනේ වාන් බාහ්මනේ වාගේ ඉන්නවා. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම වෙනවා කියන සංස්කරණ මාර්ගය තියෙන නිසා ඒ ඇතිවෙනවා මේක සදාකාලික වෙනස් කියලා. දෙවෙනිම තමයි බොහෝ ආත තියෙන දිව්‍යෝනා ඒ අය තමයි මේක සදාකාලික දැනක් කියලා කල්පනා කරනවා. බුදුරජාණන්සේ ලෝකයේ පහළ වෙන මේ සංස්කාර ලෝකයේ අනිත්‍යයි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා. මහණෙනි මේවා අනිත්‍ය කියලා ප්‍රකාශ කරනකොට මේ ලෝකයේ දිව්‍යරු ප්‍රකරණ ප්‍රතිගණනයකට පත් වෙන හරියට සිංහේ කැලෙන් එළියට ඇවිල්ලා සිංහනාල කරන විට අනිත් ලෝක සත්වෝත් අනිත් කැලේ තියෙන සත්වෝ ප්‍රතිගණනවා කි. මම මේවා අනිත්‍ය අනිත්‍ය අනාත්මයි අනාත්මයි කියලා කියනකොට මේව නිත්‍යයි කියලා හිතන ආත්මය කියලා හිතන මේ දිව්‍ය රූපම ප්‍රතිකම්ම දියවන්නයි කියලා දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. කොහොමද කියන්නේ අවිද්‍යාව පහද කියලා අවිද්‍යාව මොළේද? ඒකට මේ ලෝකයේ සියලුම සංස්කාර නිත්‍යයි අනිත්‍ය කියලා දකින්නට ප්‍රඥා අසක් අවශ්‍යයි ප්‍රඥා අසක් නැති අය මේවා ඉස්සර වශයෙන් ගන්න. ඒ වගේම තමයි මේවා එකාන්ත වශයෙන් දුක්. ඒ සත්‍ය ලෝකයේ පැවැත්ම මේ කාන්ත වශයෙන්ම දුකක් නමුත් මේ ලෝක සත්‍යයෙන් මේක දුකක් කියන තේරුම් ගන්නට බෑ මේක සත්‍යය කියලා හිතනවා මේ සැප ලබා දෙන දෙයක් කියලා කල්පනා කරනවා ඒක නිසාම මේක දුකක් කියලා දැනගන්න කෙන නිසාම මේ පංචස්කන්ධ ලෝකයෙන් නැවත නැවත උපදවා ගැනීම සඳහා අවශ්‍ය දේවල් කරනවා ඒකේ ප්‍රාර්ථනා කරනවා සම්මාදී කරනවා මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව සියලුම සංස්කාර නිත්‍ය දුක්ඛ නාමයි කියන කරුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති නොවන්නේ අවිද්‍යාව නිසා. නැහැට මේ ලෝක සත්‍ය දෙකෙහි සබාවන බව ගැන අවබෝධයක් නෑ. දැන් තියෙන සත්‍ය ගැන අවබෝධයක් නෑ. අනාගතයෙන් නැවත නැවත ඉදදී ඉදදී යන ආකාරය ගැන දන්නේ අවබෝධයක් නෑ. පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසි පරිදි මේ ආකාරයෙන් සිදුවෙනවා කියලා පස්සස්ලෙස තම අත්දකලා නැහැ තමාට අවබෝධ වෙනවා. පොත්වල කරුණු කියන ලැබී විභාග පාසනා ඇති නමුත් සිතේ සත්‍යයෙන් අවබෝධයක් එවැනි අත්දැකීමක් අවබෝධයක් වන්නේ කවදාවත්. එතකොට අවිද්‍යාව කියන සංස්කාරය ඇතිලා සංස්කාර තුනක ස්කන්ධ විඥානය ගෙනදලා ඒකනේ නාම රූප සංස්කාරද මේ දුක්ඛ ස්කන්ධ ලෝකයේ නැවත නැවත පහළ වී පහළ වී යනවා කියන කරුණ පැහැදිලි ලෙසම දක්වන්නට නොහැකිකම තිබෙන්නේ අනිත්‍යම සංවේ අවිද්‍යාව නිසා. ඒ වගේම තමයි මේ පංචස්කන්ධ ලෝකේ නැත්නම් මේ මහාමගේ කියන මේ අන්තසාරිත අ르ගෙන මේ සත්‍යේ කාත්මික මම කියලා කෙනෙක් මෙතනක් මෙන්නේ ඉන්නවා දේවයන් බැරිදුව ආකාරයෙන් උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන සිටින්නේ මේකේ කියන යථාර්ථය අවබෝධ කරගන්නට නැහැ ඒකම නිසා මේ යථාර්ථය අවබෝධ කරගන්නට නැහැ ඒකම තමයි අවිද්‍යාව කියන්නේ. එම නිසා මේ ස්කන්ධ පංචකයක් හෝ මේ තමන්ගේ අකසිත මම මගේ කියලා ගන්නා පංචස්කන්ධ ලෝකයක් කියලා දක්නට බෑ ගන්නට බෑ ඒ වගේම මේ කායතන හයක ක්‍රියාදාමයක් මම කායතන හයක ක්‍රියාදාමයක් කියලා ගන්නට ඒ ඇයි හැකියාවක් නෑ නැත්නම් මේක 13ක ක්‍රියාකාරීත්වයක් මේ 16ක ක්‍රියාකාරීත්වයක් කියලා දැනගන්නත් හැකියාවක් නෑ. මේ විදිහට මේ පංචස්කන්ධ ලෝකයේ විවිධ විවිධ ආකාරයෙන් විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් දැනගෙන ඒකේ තියෙන යථාර්ථයේ දිනුවිද දකින්නට පස්සසදස අවබෝධ කරගන්නට හැකියාව ලැබී ඇත්තේ අනුකේශවම සාමී මේ අවිද්‍යාව සිද්ධ කරන ක්‍රියාත්මක වෙන නිසා. ඒ වගේම තමයි මේ අවිද්‍යාව තුළින් මේ කාමාශ්‍රය මේ භවශ්‍රය මේ විස්සාශ්‍රය මේ අවිස්සාශ්‍රය කියලා මේ ආශ්‍රය ධර්මයන් පැහැදිලිව අත්දකින්න ඕනන්නේ කාමාශ්‍රය කියන්නේ තුන් ඇතිවන්නේ කාමාශ්‍රය කියන ධර්මයන් නැතිවන්නේ කොහොමද නියම නැතිවන්නේ කොහොමද කොහොමද නිසා මේ කාමාශ්‍රයන් ඇති වෙනවද කියන කරුණ දැනගන්න දෙයක් හැකියාවක් නැහැ අවිද්‍යාව කියන නිසා ඒකම තමයි භාෂේ බහිරදී සිටින්නේ නවස්ස ධර්මයන් කියන්න කොන්නේ කෙලෙසින්ද ඒවන සම්දේ මොකද්ද නිරෝධය මොකද්ද ඒව නිරුද්ධ කරන මාර්ගය කොහොමද කියලා දන්නේ නැහැ අවිද්‍යාවය දන්නේ නැහැ අවිද්‍යාව නිසා තමන්ගේ සිත තුළ තියෙන අවිද්‍යාව නිසාම අවිද්‍යාවය දැනගන්නට හැකියාවක් නැහැ ඒ වගේම දිස්සාසය දැනගන්නට පුළුවන්කමක් නැහැ මේ විදිහට මේ ආශ්‍රය ධර්මයන් හෝ ආශ්‍රය ධර්මයන්ගේ සමුදය හෝ ඒ වගේ නිරෝධයේ පොව නිරෝධගාමී ප්‍රතිපදාව දන්නේ නැහැ. ඒ ස්වාමී ප්‍රශ්න අවිද්‍යාව කෙරෙහි සිදුවන ක්‍රියාදාමයන් අවිද්‍යාවේ සත්‍යය. එනමුත් මේ පංචස්කන්ධ ලෝකයේ අරගෙන මේක ගැන ප්‍රාර්ථනා කරගෙන මේක අභිනන්දනය කරමින් මේක කෙරෙහි ඇලෙමින් ගැටෙමින් උපාදාන කරගෙන කටයුතු කරන සංකර්ම විද්‍යාව නිසා ඒක දැක්කේ ලෝක සත්‍ය අවිද්‍යාවෙන් තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ කෙනා ප්‍රකාශ කරන අවිද්‍යාවෙන් නිසෝ ලෝකෝ කියලා. අවිද්‍යාවෙන් මුල් ලෝකයම දැසී කුස්තිනවා කියන්නේ. මේක නිසා මේ ආකාරයෙන් අවිද්‍යාව වෙන විස්තරයක් අපිට ඉස්සෙල්ලා කියන්නේ අවිද්‍යාව කියන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගැනීම සඳහා ඒහිලා ධම්මෝ එහි අවිද්‍යාවට අන්තර්ගත ගියේ යුතු කරනවා කියන නිසා සුළු කරුණු කීපයක් පමණයි මේ ප්‍රකාශ කරන්නේ. ඒකට මේ අවිද්‍යාව නැවත නැවත ලෝක සත්‍යයෙන් සිත තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. හරි. ඒකයි තුනක් පුරන් සේව වපන්සේ දීගම කියන්නේ. නැවත නැවත බීජේ වකුණනවා. පුනම් පුනම් වස්තුති දේව රාජා නැවත නැවත වැසි වහිනවා කියලා. මේ ලෝක සත්‍ය මේ අවිද්‍යාවෙන් බැඳී සිටින නිසාම සංහා ස්නේහයෙන් ස්නේහයෙන් වත් වෙනවා. සංහා චේතමනේ චේතමනේටපත් වෙනවා. සංහාවෙන් හැරෙනවා. ඇලෙන්නේ සංඛාර නිසා සංඛාරයෙන් ඇලීමට සංඛාර තුළ තියෙන සිතමනේ පවතින්නට මොන එම නිසාම මේ අපි සංඛාර කියන එක ලෝක සත්‍යයට තේරුම් ගන්නේ සැප ලබා දෙන දෙයක් කියලා මේක දුක ලබා දෙන දෙයක් කියලා තේරුම් ගන්නවා. ඒ අපි සංඛාර නිසාම ඒ මේ මට සතුටින් ආස්වාද කරන මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම සතුටින් ආස්වාද කරනවා විනා මේ මාර්ගයේ තියෙන ආදීනේ දකින්නට ඒවත් හැකියාවක් නෑ. අන්නහයින් මේ ලැබීම. ඒක නිසා මම හැට තියෙන රූප සිය අරමුණු සිය රූප කෙරෙහි යැලීමක් ඇති කර ගන්නවා. කනට ඇහෙන සිය ශබ්ද කෙරෙහි යැලීමක් ගන්නවක් ඇති කර ගන්නවා. නාසයෙන් දැනෙන ගඳසුන් සිය සුවඳ ජීවිත දැනෙන සිය රස කනට දැනෙන සිය ශබ්ද ඒ වගේම කායයට දැනෙන මේ ස්පර්ශ මනසට සමන විවිධ මනෝවි සමාන ආස්වාදයක් දෙන අරමුණු ආස්වාද කරන ඒවා ලබා ගන්න කැමති වෙනවා ඒව කෙරේ ඇලෙනවා බැඳෙනවා තව තවත් ඒවාම ප්‍රාර්ථනා කරනවා මේ දුකක් ලබා දෙන හේතුවක් හෝ සංහාව දුකක් ලබා දෙන හේතුවක් වශයෙන් නොදෙන සැපක් ලබා දෙන දෙයක් වශයෙන් මෝහකම අවිද්‍යාවෙන් නැති මේ ලෝක සත්‍ය ඒවාම නැවත නැවත නැවත ඇති කරගන්නවා එතකොට අවිද්‍යාවත් සංහාව මේ වලින් කෙනෙක්ගේ සිත තුළ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන විට මොනක්ුණා එක්කන් පසන් ටිකක් ගොවියෝ කුඹුරු හානවා කොටනවා වපුරනවා වගේ ආශ්‍රිත ක්‍රියා සිදු කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ අකුසල් වන්නට පුළුවන් අකුසල් වන්නට පුළුවන් කුසල අකුසල දෙකම නවන අභ්‍යාකට ධර්මවන්නට පුළුවන්. බවනාකාරයෙන් හෝ කායිකව වාචිකව මානසික ක්‍රියාවන් සිදු වෙන විට උත්සජන සත්‍යයේ සිට තුළ ජනදහස් නොවූ කෙනෙකුගේ සිට තුළ ඒකාන්තයෙන්ම අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වීම තුළින් කුසල කුසල කර්ම සංස්කාරය දැනෙනවා. එසේ මේ කුසල කුසල සංස්ම සංස්කාර සමාගයේ සිටතුමින් ගහිත වන විට ඉනිතුමින් කායික ක්‍රියා සිදු කරන්නේ වාචික සිද්ධිය ක්‍රියා දෙලසම මානසික ක්‍රියා සිදු කරන්නේ. මේ නැවත නැවත මෙලෙස ලෝක සත්‍ය සිදු කරන දේවල් ක්‍රියාදාමය. එතකොට අර කුඹුරු නැවත නැවත කානවා කොටනවා වපුරනවා වගේ ඒවා සමර්පණලා බීජේ වපරන වැස්සට වතුර දානවා ඒ වගේ මේ ලෝක සත්‍ය හතන්වසේ දිවසාරයේ මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ආසන ධර්මයන් ඒ වගේම හැට පෙනෙන රූප කන තන සද්දාදී රූප සත්‍ය ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදී අරමුණු කෙරේ ඇලෙන්නේ දැනගන්නේ ඒවාම උපාදාන කරගෙන ඒවා නිසාම විවිධ කාස වාසික මානසික කම් සංස්කාරය දමනය කරගන්නවා ඒකේ කර්ම සංස්කාරය දැන ගැනීම කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය දැන ගැනීම. මේ ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. මේ කවර දෙයක් කළත් සමන්ගේ සිත තුළ පංචස්කන්ධ ධර්මයන්ගේ නැතිවීමක් හා නැතිවීමක් හැද ඇතිවිය තින් නැති නැති යාමක් හැද මෙතන වෙන කිසිවක් නැහැ කියන කාරණාව ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ මොකද අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක නිසා. දැන් සාමාන්‍යයෙන් වශයෙන් කතා කළොත් මේ ධර්ම විශ්ලේෂණය කරනවා මෙහායි අපි මේ ධම්මන කියන මේ බණ කියන විදිහට ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් බණ අහන එකත් ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කියන්නේ මේ ධර්ම කන මේ සත්‍යය කනේ දිස්සක් වැඩි වෙන නිසා සෝත විඥානය නැමැති විඥානස්කන්ධය ඇතිවීමක් පහළ වෙනවා ඒ සෝත විඥානය ඇතිවීම නිසාම මනෝ විඥානය ක්‍රියාත්මක වෙනවා ඥානස්කන්ධය තියෙනවා. ඒ ධර්මයේ අසනකොට මේ කියන්නේ මේකයි මේකයි කියලා තේරුම් ගැනීමක් අවබෝධයක් සමාගයේ සිට වැටීමක් ඇති වෙනවා. මේ වැටීම කියන්නේ සංඥාව කියලා සංඥාස්කන්ධය තියෙන කියලාමක් මෙතන මේ සිදුවන්නේ. මේ ධර්මයේ අසනකොට සමහර කෙනෙක්ගේ සිත තුළ ධර්ම ප්‍රීතියක් ඇතිවන්නට පුළුවන්. ඒ කියන්නේ සෝමනස් වේදනාවක්, නිරාමිෂ එකක්. නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නට පුළුවන් තවත් කෙනෙකුට අවශ්‍ය නම් සමහර විට දුම්නසක් වලසක් පමණක් ප්‍රයත්නවත් කරන්න පුළුවන්. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන විට වේදනා ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක්. එලෙසින්ම තමයි මේ ධර්ම ශ්‍රවණය කරනකොට සම්මන්ගේ සිත තුළ සද්ධාව සමාන දැකිනවා ප්‍රඥාව ඇති වෙනවා. ඒ වගේම ඒකාග්‍රතාවෙන් සායිතික ධර්ම ඇති වෙනවා. සිත තුළ විවිධ චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනවා. මේ චිත්ත සංස්කාර ධර්ම කොහොම සංස්කාර සම්බන්ධය කියලා මේ නාම සංඝාතර විඥානයක් සංඥාවක් වේදනාවක් සංස්කාරයක් යන නාම සංඝාතරය තියෙනකොටම තමන්ගේ රූපස්කන්ධයට ඒකට අනුකූලව ක්‍රියාත්මක කරන එක නිසා පංචස්කන්ධ ධර්මයන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ පංචස්කන්ධ ධර්මයන්. මේක ලෝකසත්‍යයට තේරුම් ගන්නට බෑ හැකියාවක් නෙවෙයි ප්‍රඥාව මතකම නිසා සමාධියට තේසක්. ඒක නිසා මේ පංචස්කන්ධ ධර්මයන් දැක්කම ගුණාට නැවත ලැබෙන්නේ සංකප්පන් ධම්මයන්මයි කියන අවබෝධය ඇති කරගන්නට බෑ. මේදී පුනක් පුනක් සේවා පංච දේශන නැවත නැවත බීජ වපුරනවා ප්‍රපු බීජයේ අනුව තමයි යක්ෂණ ලැබෙන්නේ. ජීවක වුණා බී, සලවක වුණා කල, උඩවක වුණා උඩ මේ ආකාරය. ඒ වගේම අපි මෙලෙසම ලෝකපත්‍ය මෙලෙසම වපුරන්නේ පංචස්කන්ධ ධර්ම නම් අත්‍යවශ්‍යයෙන් නෙලා ගන්නට දෙවන්නේ තවත් පංචස්කන්ධ ධර්ම ඒක නිසාම අනාගත භවවලදී නැවත සංස්කන්ධ ධර්මය ඇති කර දෙනවා. ඒක වළක්වන්න බෑ හේතුන් නැතිම ඵලයක් හේතු ඵල කියලා ධර්මයක්. මොනක්කොනම් සංඥා හේතුවක් තමයි නැවත නැවත ධර්මයේ ගෙනියනවා ලෝකේ වපුරපු ගොල්ලෝ. ඒ වගේ මේ කර්ම සංස්කාර කුසල් වේවා කුසල් වේවා අවිද්‍යාව පාදක කරලා තණ්හාවෙන් නිතිලා ආත්මවාචික මානසික ක්‍රියා සිදු කරමින් මේ ආකාරයෙන් කුසල කුසල කර්ම සංස්කාර ජනිත කර ගන්නා ප්‍රත්‍යයන්ට එහි දෙපාක් අත්දකින්නට පුළුවන්. ඒවා ප්‍රතිසන්දේ විපාක වන්නට පුළුවන්, ප්‍රවෘත්ති විපාක වන්නට පුළුවන්. නැවත පුනබ්බ සංයන්තනික උපදීමක් ගැදෙනකොට යම් කිසි කර්මයක් තුළින් ඒ කර්මයේ ප්‍රතිසන්දේ විපාක ගැන දෙන කර්මයක්. ඒ වෙලාවේ ඒ විපාකයේ ගැන දෙන්නේ ප්‍රතිසන්දයක් ගැන දීම තුළින්. ඒකට කියන්නේ ප්‍රතිසන්දේ විපාක කියලා. පෙන්වාට පස්ව සැපෝ දුක්ඛෝ කවනාකාරෝ කන්න වලින් අපිට යම් යම් විපාක ලැබෙනවා ඒවා ටිකක් උච්ච විපාක කියනවා අපේ මනස ලෝකයේ උපදින කුසල කර්මයක විපාකයක් වශයෙන් ප්‍රතිසන්දිනක කුසලය එතකොට ඒක ප්‍රතිසන්දී විපාකයක් වෙන දුන්නා දැන් අපි හිතමු ඉතින් වේදාකාර දුක් ගැට කරදර සීගාවලට පමුණ වෙන බඳුන් වෙනවා ඒක ඒක පොත්පත්ක කර්ම වශයෙන් අපි අතීතයේ කරන දාපසල කර්ම වල ප්‍රතිවිපාක නැත්නම් අපිට සැප සම්පත් ලැබෙනවා උපසම්බද කර්ම වශයෙන් අපිට ඉදිරිපත් වෙනවා අපි අපේ සැප විහරණයට අවශ්‍ය දේවල් ලබා ගැනීම අපිට අවශ්‍ය සැප සම්පත් ලබා ගැනීම මේවා කලින් කරන ලද කුසල කර්ම වල විපාකසත් ඒවාත් අර ප්‍රතිසන්දි කර්ම නෙවෙයි ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක නෙවෙයි ප්‍රවෘත්ති විපාක මේ ආකාරයෙන් ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාකයේ කම්ම සම්පී බලපෑම තිබෙන තාක්කල් ඒ සත්‍යයේ තිබෙන තාක්කල් කෙනෙකුට අත්දැකීමට පිළිවෙන කලාතුරකින් ඒකන්න සම්පූර්ණයෙන්ම පණනදී සම්පූර්ණ ශ්‍රේණියන අවස්ථා පවා තිබෙනවා නමුත් බොහෝ අවස්ථාවලදී ඒකන්න ආකාරයෙන් පළදෙනවා. එන්න මේ පළවෙනි ගාථාවෙන් දැක්කන්නේ උන්නෝපේ කාරණාව. ශ්‍රේදාන මහසේ ප්‍රකාශ කළේ මොකද්ද මේ කුඹුරු වලට නැත්නම් ගොවියෝ කුඹුරු කොටනවා වපුරනවා බීජ වපුර බීජ ඉන්නවා නැත්නම් බීජ වපුර සිතනවා ඒකෙන් ප්‍රතිඵල ගෙනියනවා ඉතරයි තියෙන්නේ. ඉතින් මේ බුදුජානක මහන්සිය පෙන්වන කරන්නේ අවිද්‍යාව බීජම් පන්නවා සිනෝ සිනා දෙකේ කරුණු නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානනා දේවයෙන් දැක්කපු මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමය තමයි මෙලෙස බුදුජානක මහන්සිය සරල වශයෙන් ඒ ආකාරයෙන් ඉදිරිපත් කරේ. ඊළඟට පුනක්පුනං යාචකායා කියන්ති පුනක්පුනං දානපතිලනන්ති නැවත නැවත යාචකෝ සුදමං ඉල්ලනවා පුනක්පුනං දානපතිලනන්ති නැවත නැවත දානපතිව දන් දෙනවා මේ යාචකයෝ බාහිර ලෝකයේ තියෙන යාචකයෝ නෙමෙයි තමන්ගේ පංචස්කන්ධ ලෝකයේම තුල තියෙන යාචකයන් ඇහැ යාචකෙක් වගේ ඉන්නවා ප්‍රිය රූප ප්‍රිය රූප දෙන්න පම් දෙන්න පම් දෙන්න පම් මඩ අවශ්‍යයි මට අවශ්‍යයි කියලා මම ඉල්ලනවා දවසට ඉල්ලනවා තේරුම් මට ප්‍රිය ශබ්ද දීපම් ප්‍රිය ශබ්ද මට ගණන් දෙන්නේ ගණන් දෙන්නේ කියලා. නාසයේ ප්‍රිය මම ඉල්ලනවා නාසයේ යෝග්‍යම දිව ඉල්ලනවා ප්‍රිය රස කය ඉල්ලනවා වේදාකාර පස්ස සුඛාස්වාදයන් ගැන නිස්පස්ස මනසත් ඉල්ලනවා වේදාකාර සතුටු ගැන සතුටක් ගැන දෙන ආස්වාදයක් ගැන දෙන නිහිත දේවල්. අනකන් නාසයේ දිව ශරීරයේ මනස මේ ඉන්ද්‍රිය හය තමයි යාත්‍රික විභාග පත් වෙලා තියෙන්නේ මේ යාත්‍රික ව්‍යාකාරයෙන් නිලෙනවා නිලනකොට පුනක් පුනක් දානපතිය දදන්ති දානපතිය දන් දෙනවා වගේ ඊළඟින් මනසට ඉතින් කන ඉල්ලනවා ප්‍රිය ශබ්ද ඒ හැන්දනකොට ඉතින් ප්‍රිය ශබ්ද දෙන්න ඕන දෙන්නේ ඒ කියන්නේ දෙන්න ඕන නෙවෙයි දෙනවා එහෙම ඕනකම නෑ දෙනවා ඉතින් ඒක නිසා සමාජයට තමන්ගේ මේ මහා සාධර්පණකටත් විතර තියෙන බල තියෙන මේ පංචස්කන්ධ රූපස්කන්ධ ලෝකය පටවගෙන සමහරට බාරවල වාහනවල බස්වල සිටින සමහරට සංගීත මේලා විනෝද දර්ශන ආරාමේවා ඕවා කරා ඇදගෙන ඇදගෙන යනවා නැත්නම් ඉතින් ඇහැට පේන ප්‍රිය රූප ආයතන සිනමා දර්ශන ආදී දේශනාවේ ඕකේ ඉඳන් ඉඳන් හැදෙන්නේ නැහැ. ඉතින් මොකද මේක ඉන්නවා ඉන්නකොට නැදී ඉන්න බෑ. ඒක නිසා ඉතින් මේ ලෝක සත්‍යයට පන්නේ මේ මොකද්ද සිදුවෙන ක්‍රියාවද මේ එතන සිදුවෙන ක්‍රියාවලිය මොකද්ද කියලා තේරුම් ගන්නට බෑ. මෙතන මේ ඉතින් කල්මාවෙන් කියන්නේ යකේලා විද්‍යාවෙන් බාර වෙලා ඉතින් කරන්නේ අර ඇහැකන් මාසේ දේවතාවගේ මනස ඉල්ලන ඉල්ලන විදියට නැත්නම් මේක නටවන නටවන විදියට සමුන්නත වෙනවා. ඒකයි සිදුවන්නේ. අත්වශයෙන් නැහකන්නාසේ නියතාවයේ මේ මනස කියන ඉන්ද්‍රියන්ට කතා කරලා කියන්නත් පුළුවන් නම් හිතාවි. හිතන්නත් පුළුවන් නම් හිතාවේ නැත්නම් කියන්නත් පුළුවන් නම් කියාවි. අනේ මේ මේ මේ ලෝක මිනිසු මගේ අත්වශය බවට පත් වෙලා තියෙන ආකාරය මම කියන කියන විදිහට නටනවා කියන කියන විදිහට කටයුතු කරනවා කියලා උපහාසාත්මක දැනුමකින් බලාගෙන උපහාසාත්මකව කතා කරලා විශ්නාවේ. නමුත් අපිට සාමාන්‍ය ලෝක සත්‍යයක තේරුම් ගන්න බැහැ කමක් නෑ. ඉතින් කොනක් කොනක් යාන්ති කාය ආසියා දින අවතනයට මුදමන් ඉන්නවා. ඉතින් නැවතනවද දන් දෙනවා. ඒ දන් දීලාට පස්සේ දන් දීලා නිකන් කියන්නේ නේ කුසලයේ පාඩ සත්‍යෙන් කොනක් කොනක් සම්ම උපේතිකානා කියනනේ. කොනක් කොනක් දානපතේ දැරිස්සා නැවතනවද දන් දීලා සර්වසර්ග සම්පත් ලැබෙනවා වගේ මේ කරන ලද ක්‍රියාදාමයේ විපාක සත්‍යයෙන් කොහොමද නැවත නැවත විඳින්නට වෙනවා. ඊළඟට තියෙන කාරණාව කොනක්ුණන් කියලා මොකදවන් කියන නැවතනට කිවිල. මේ කිවිලීම කියන එක ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාදාමය නිසා අත්තකන මානසික දේවතාවයේ මනස මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාදාමය නිසා යම් කිසි කුතුහලයකට යම් කිසි අනිශ්චයකට යම් කිසි අද ගැනීමකට පත් කරන දෙයක්. ඒකයි කිරීම කියන්නේ. ඔබට ධම්මයේ ගුණයන් කියන හසනවා කියන්නේ. නිකන් කැටිල්ලක් කියනවා. ඉතින් ඔය කැටිල්ල කියනකොට තමයි කියන්නේ මෙතන මේ කීරේමයි කියලා. ඒ කැටිල්ල තුනක් පස්සේ පුනක් පුනම් වච්චෝ උපේති මානම් මාතරම් වතු කැටිය මෞඛ්‍ය දෙන කීරේ දෙන මෞ වස් රැටි ගැස්තර ගැසි දෙනක. ඒ දෙන කාලට දුවනවා අන්නේ වගේ. එතකොට මේ ලෝක සත්‍ය මේ කැටිල්ල තුනට පස්සේ ඉතින් පරිලාහයෙන් දැවෙනවා. ඔකට කියන්නේ සංඥා පරිලාහය කියලා. පරිලාහයෙන් දැවෙනවා. නැත්නම් සංඥා සංකාපය කියන සංකාපයෙන් දැවීමකට පත් වෙනවා. මේ දැවීම සහ දැවීම උසලන්නට බැරුව අර වසු පිටිය දුවන්නාසේ විවිධ විවිධ පැතිවල දුවනවා. ඒ දුවන විට සමහර විට දිව්‍ය ලෝකවලටත් දුවනවා සමහර මනුෂ්‍ය ලෝකෙටත් දුවනවා විශේෂන් ලෝකවලට අපායට බොහෝ විට දුවනවා ඉතින් මේ දුවන ගමන මොනකටද දුවන්නේ කියලා තේරුම් ගන්න තැනකම තමයි මෙතන තියෙන ප්‍රධානම වරද අවිද්‍යාවෙන් වශයෙන් පිළිගන්න. අවිද්‍යාව නිසාම අවිද්‍යාව තේරුම් ගන්නට බැහැ. මේ සාම මේ කරුණ වැසීලේ බව තේරුම් ගන්නට බැහැ. ඒක නිසා මෙසේ කැසිල්ලක් ඇතිවෙච්ච ලෝක සත්‍යයට නිකන් දෙහැකමක්. උදේ ගන්නවා ඒ කදිම උපමාවක් දක්වලා තියෙනවා මාගන්න කියලා සූත්‍රයක උන්වහන්සේගෙන් අහනවා උන්වහන්සේම ප්‍රශ්නයක් මොකක්ද කෙනෙකුගේ සංකල්පවල කාරි කොහෙද ශරීරය තැනක ස්වාමයක් තියෙනවා මේ ස්වාමය දැන් කසන්නට පටන් ගන්නවා. ඉතින් මේ පුද්ගලයා ස්වාමයේ කසනවා සම්හාරද ස්වාමයේ පාස් කරනවා ඔහුට උදෝ ආස්වාදයක් ලැබෙනවා නේද. ඉතින් ආස්වාදය ලැබෙන නිසා තමයි මෙන්න කසන්නේ. ඒ නිසා තමයි මෙයා පාස් කරන්නේ. දැන් ඉතින් කවරාකාරයකින් හරි බෙහෙත් බෙහෙත් ආදී කරලා මේ කුමාරලේ සම්පූර්ණයෙන්ම සුවක. ඉතින් වෙන මේ ගිලන මොකද උඹ දැන් මෙතන ඉස්සර වගේ කහන්නේ මොකද උඹ මෙතන දැන් ඉස්සර වගේ බස් කරන්නේ ඉතින් අත්‍යන්ත තියෙන පුද්ගලයාට හත්කරන එක කසන එක සොයා සැසිල්ල නැති වුණාට පස්සේ හත්කරන එක කසන එක දුකක් වෙන දෙයක් ගන්නවා පැතිල්ලවත් වීම කලින් දුකක් තමයි. නමුත් අර පැතිල්ල තිබෙන නිසා දුක සැපක් වශයෙන් පෙන්වන්න කරා. මෙන්න මේ සත්‍ය නිසා තමයි පුනක් පුනම් වචන අර කීරණික අදවන්නේ කියන්නේ. නැවත නැවත කිවිල වෙනවා වගේ. මේකේ වීමක් ඇති වෙනවා. මේ වීමක් මෙහෙ කරනවා කියන දේ මනසෙන් ඇති වෙනවා. ඉතින් මේක දුන්නාට පස්සේ ලෝක සත්‍යය නිකන් ඉන්නට බෑ කියන එක. කෙල් දුන්නාට පස්සේ දැන් මේක මම දැනෙන්නේ නැතිදී දෙවිදි ඔක්කොම ලියලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් කටයුතු කරනකොට වෙන්නේ මොකද්ද? මොනක් මොනක් කිලමති පන්දතීත දේශසත්‍ය දුක්කට නැවත නැවතපත් වෙනවා. නමුත් මේක අවාසනාව මොකද්ද? මේ මේක විශේෂත්වය මේක දුකක් කියලා ලෝකයට තීරුම් ගන්නට බැරි කම. මොකද විද්‍යාව නැතිලා. හිතන්නේ මේක සැප ලබා දෙන දෙයක් සැපක්ය කියලා. අපි හිතමු ඇහැට පෙනෙන රූපයක් හොයාගෙන ගිහිල්ලා අවසින මහලකට ගිහිල්ලා බෝලිමේ ඉඳලා හරි වසල ගිහිල්ලා හරි දුක් විඳලා බලලා එනකොට ඔළුවත් පිටේ ඉඳලා දේ හදාගෙන ඉතින් තමයි ඇත්තම් බීමත් නෙමෙයි බීලා පොඩ්ඩක් වෙලා ඊට පස්සේ ඉඳලා නැගිටින්නත් බැරුව දඟලන. මේ සංස්කාරයෙන් මේ විදිහට ඒකේ අනිෂ්ඨ විපාක ගොඩාක් සම්මා ඉන්දියකටම අරමුණු දීම තමයි සිදුවෙන්නේ. මේක සාමාන්‍ය කෙනාට දකින්නට බෑ. එතකොට මේ විදිහට කටයුතු කරන විට ඒක තුළින් විශේෂයක් ලැබෙනවා, සීලාවක් ලැබෙනවා කියන එක ලෝකයෙන් තේරුම් ගන්න බැරි කරුණක්. ලෞකික සැප සම්පත් ප්‍රයෝගය කටයුතු කරන එක ඒකාන්ත වශයෙන්ම වෙනසක් දුකක් පීඩාවක් කරදරයක් ගෙන දෙන දෙයක්. නමුත් ඒක තේරුම් ගන්නට බෑ සාමාන්‍ය මිනිසුන්ට. ඒක නිසා සාමාන්‍ය ශබ්දා කරන්නේ ඒකම නැවත නැවත නැවත නැවත හොයන එක. ඉතින් ඒකම හොයන්න හොයන්න දෙවියන් පස්සේ කොනක් කොනක් කෙලමති 500 නැවත මේකට නැවත දුකටපත් වෙනවා. මෙතේ හේසුද දුකටපත් වෙලා මේ ආකාරයෙන් අර අවිද්‍යාවෙන් සංහාවෙන් බැඳලා වේලා කටයුතු කරලා රැස්කලේ කුසල කුසල කම්ම සංස්කාරයි. ඒවා තුළින් පුනක් පුනං ගබ්බම උපේති මන්දෝ නැවත නැවත මෞ කුසල ලෝක දීලා විශ්ල කරනවා. මේ මනුස්ස වලට ගමයි කියන එක බුදුහාමුදුරු ප්‍රකාශ කරාට මෙතන මේ මනුස්ස ඒකම නෙවෙයි ජාතිය ලෝකයේ ඕනෑම තැනකට යන ජාතිය මෙතන ගණන් ගන්න. දෙවියෙක් වුණත් බාස්මෙක් වුණත් සම්මේෂෙක් වුණත් ඕපාත් වශයෙන් උපදින සත්ව කොටස යන මේ කොතනක ඉපදුණා එතන ඒ ජාතිය කියන එක තමයි මේ ප්‍රකාශ කරන්නේ. මේ ආකාරයෙන් අවිද්‍යාව සංහා ආදී ව්‍යාපාද කළ උපාදාන කරගෙන කම්ම සංස්කාර දැක්කලාට පස්සේ නැවත නැවත උපදිනවා කියන එක තමයි උන්වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කරන්නේ. මේකේ උපදිනකොට තුනක් තුනෙන් ධාතී වෙනස නැවත නැවත උපදිනවා තුනක් තුනක් මුන්නේ තියෙන නැවත නැවත උපදිනකොටම මරණයත් අරගෙනමයි නැවත උපදින්නේ. මරණය කියනකොට මේ හිතන්නේ සමහර විට සත්‍යයක් ඉපදලා ඒ ආශ්‍රය ගෙවනට පස්සේ මැරෙන එක. එහෙම නෙවෙයි සෑම ස්වභාවයක් පාසාම සෑම මොහොතක් පාසාම අපේ මේ සංකත් මෙරි මෙරි මෙරි මෙරි යනවා. සෑම ස්වභාවයක් පාසාම සෑම මොහොතක් පාසාම අපේ සංකත් නැවත නැවත මෙරි මෙරි මෙරි මෙරි යනවා. මැරෙන මැරෙන මේ නාම රූප ධර්ම නැවත නැවත උපදින නිසා මේක දිගට අඛණ්ඩ ලෙස පවතින ධර්මයක් ලෙසයි තියෙන්නේ. මොකද යම් කිසියම් වේගයෙන් ක්‍රියාත්මක වන විට ඒක එකම ධර්මයක් ලෙසින් දිස්සන එක සාමාන්‍ය ස්වરૂපය. සමනිතා මේ වේගෙන් මෙරි මෙරි උපදින නාම සංස්කාර වේගෙන් මෙරි මෙරි උපදින රූප සංස්කාර මෙතන තිබෙනවා. මේ නාම රූප සංස්කාර ධර්මයන් මෙලෙසින් වේගෙන් ඇති ඇති නැති නැති යන හේතු තියෙනවා හේතුන්ට අනුකූලව ඇති වෙනවා හේතුන් නැති වෙනවා නැති වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ගැඹුරු කරුණ බුදුරජාණන් වහන්සේලා දෙන්නම් කරන්නේ පුනක් පුනක් ජාතිච්ච පුනක් පුනක් මේ යටි කියන වචනේ. ඒ කියන්නේ නැවත නැවත උපදිනා නැවත නැවත මරණය කියන එක. අපේ ශරීරයේ සෑම රූප කොටසම සෑම මොහොතක් පාසාම නැති වෙනවා. නැති වෙනකොටම තවත් රූප කොටස් ඇති වෙනවා. මේ රූප කොටස්වල ස්වરૂපය තමයි යම් කිසි දෙයක් නැති වෙනකොට ඒ තමයි රූප කොටසක් උපදින සම්හාට තියෙන රූප වලටම සමානම කොටසක් උපදිනවා නම් අපි කියනවා මේක එක විදිහටම තියෙනවා වෙනස් වෙලා නැහැ ඊයේ දැක්ක විදිහටම අද තියෙනවා කියලා. නැත්නම් මේ මැරෙන මැරෙන නැතිම නැතින රූප වලට වඩා වැඩි රූප කොටසක් තිබුණා නම් අපි කියනවා මේක දිනු වෙලා තියෙනවා මේක වැඩිලා තියෙනවා මේක මහත් වෙලා තියෙනවා ආදී වශයෙන්. නැත්නම් මේ මැරෙන රූප වලට සමාන කොටසක් නෙවෙයි අඩු කොටසක් නම් උපදින්නේ. ඒකට කියනවා අපි මේක තෙක් කියලා කුඩා වෙලා හේන් වෙලා ආදී වශයෙන්. ඒ විදිහට තමයි අපි මේ ප්‍රකාශ කරන්නේ. ඒකකොට මැරෙන සිය මැරෙන රූප කලාව වල සමාන නොවන මෝර රූප උපදිනවා නම් ඒකට කියනවා අපි මේක මෝරලා මේක දියරලා මේක මානසික දීලා කියලා. මේ විදිහට රූපස්කන්ධයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා නාමස්කන්ධයන් වෙනස් වෙනවා නාමස්කන්ධය තුන තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන සිතේ ස්කන්ධ ධර්ම වෙනස් මෙතෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට මේ නිරන්තරයෙන් මේ ආකාරයෙන් වෙනස් වෙන නාම රූප ධර්ම ලෝක සත්‍යය නම් කිසිකෙනෙක් මම කියලා හිතනවා නම් මගේ ආත්මයක් කියලා හිතනවා නම් ඒක ඒ වෙනස් වීම දක්නට නොහැකි මූලකම නිසාම සිදුවන ක්‍රියාදාමයක්. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන රූප ධර්මයක් මේ මොහොතේ තියෙන නාම ධර්මයක් මේ මොහොතේම නැතිවෙනවා නම් තව මොහොතකට පස්සේ ඇතිවන්නේ අලුත් නාම සහ අලුත් රූප ධර්ම නම් මේ දැන් පවස්නා වූ නාම රූප ධර්ම මම කියන්නට මගේ කියන්නට ආත්ම කියලා ගන්නට කිසිවක් නිසිනවන ධර්ම බව පැහැදිලිවම පේනවා නම් කෙනෙකුට කියන්නට බෑ කවදාවත් මේක තුල ආත්මයක් කියන්නේ මේක තුල මම කියලා කෙනෙක් කියනවා මගේ කියලා ගන්න දෙයක් තියෙනවා කියලා කියන්නට බෑ මේක දන්නේ දැනගන්නට හැකියාවක් නැහැ ප්‍රඥාවක් ඒ වගේම සිතතුල තියෙන සමාධි සිතේ ස්වરૂපයක් නේ. බල සමාධිතෝ වික්‍රේ වික්‍රය සහ භූතම් පදානාවේ සමාධි මාසිකක් ඇති කෙනෙකුයි විනිවිද දකින්නේ ප්‍රඥාවෙන්. මේ විනිවිද දකින ප්‍රඥාවෙන් දකින කතියට කියන්නේ මත්තං සලද්ධා පුනබ්භවය නැවත නැවත පුනබ්භවය ගෙන දෙන්න ගෙන නොදෙන මාර්ගයේ දිනු කරලා වඩලා සගුණ කරලා නැකුණක් වුණා යාති බෝධිපඤ්ඤා එතකොට නැවත නැවත උපදින්නේ නැවත නැවත උපදීමද නම් අනිත් මොහොතේම සෝවාන් සකදාගාමී නාමයෙන් හස්තින මාර්ග හතරෙන් අරහත් ඵලය ලබන්නට මොනවා සෝවාන් වෙනකොට ආත්ම හතකට සීමා කරලා නැති ඉතින් සීමා කරනවා සකදාගාමී වෙනකොට ආත්ම දෙකකට සීමා කරලා එක ආත්මයකට සීමා කරලා සම්පූර්ණයෙන්ම නැවත ඉදීම නැති කරනවා අනාගාමී වෙනකොට කාම භවයේ ඉදීම සම්පූර්ණයෙන්ම ස්ථේ කරනවා අනාරහත් වෙනකොට නැවත කවදා භෝකදින ආකාරයෙන් ඒ ඉදීම සම්පූර්ණයෙන් නැති වෙනවා ඒ නැතිවීමට නම් මේ නාම රූප ධර්මයන්ගේ සම්පූර්ණ නිරෝධ වීම දැකීම තුළින් ඇතිවන මේ සත්‍යයක් ආසනික මම කියලා කෙනෙක් නැති බව සම්පූර්ණයෙන් අත්දකින්නට ඕන. ඒ අත්දැකීම අත්දැකීමට අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න ඕන. ඒ නිරුද්ධ කිරීමෙන් තමයි ඒ ආකාරයෙන් නැවත නැවත ඉදීම සම්පූර්ණ වෙන්නේ නැති කරන්නේ. උනත් තුනන් ඒකට නැගාති බොහෝ විපඤ්ඤාමය නොනැති ප්‍රඥාව තියෙන කෙනා ඒ නිසා නැවත නැවත උත්තරින්නේ නැහැ. මේ ලක්කාවේ ප්‍රකරණ වල ධර්ම කාරණා නිසා තිරිස් 10000ක් තමයි අපි මේ දීපච්චලේ විස්තර වශයෙන් දීපච්චල දේශනාවක් වෙන්නේ. එතකොට ඒ ආකාරයෙන් මේ ඇයට මේ ධර්ම කර්ම වලින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට අවශ්‍ය නම් තමන්ගේ සිතේ තියෙන අවිද්‍යාව තේරුම් ගන්න. මේ විදිහට මගේ සිතේ තියෙන අවිද්‍යාව ප්‍රයත්න කරනවා. තමන්ගේ පිටතේ සංහාව ක්‍රියාත්මක වන්නේ මෙලෙසින් මේ මේ ආකාරයෙන් සංහාව ක්‍රියාත්මක වීම නිසා ඒ වගේම විද්‍යාඥ නැති නිසා මේ විදිහට අපි කර්ම සංස්කාර රැස් කරනවා නේද මේ කර්ම සංස්කාර රැස් වීම කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් මේ දෙකෙන් කරන තේරුම් ගන්න බං තමන් අවබෝධ කරගන්නට අපි කොච්චර කියවත් දැනන්නේ තමන්ගේ පිටක තමන්ගේම අවබෝධයක් බවට මේ කරුණ පත් වෙන්නේ නැහැ අහනවා තේරුම් ගන්න එක වෙනම දෙයක් තමයි අවබෝධ කරගන්න ආකාරය කරනවා කියන එක තවත් කරනවා. ඒකට මේ විදිහට දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමතේ නැවත දෙබෙනවා කියන්නේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක පහළ වීමක් නැතන මේ සිදුවන්නේ කියන කාරණාව තේරුම් ගන්න. එතකොට යම් ආකාරයෙන් තමයි තේරෙනවා නම් මේක දුක්ඛ සත්‍යයක් කියලා මේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ කියන එක ඒ තේරුම් ගැනීම පවා නිරෝධ මාර්ග නිරෝධ ගාමී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ කිරීමේ මාර්ගය මේ මාර්ගය වඩන්න ඕනේ ඥානදී වැඩිමින් විශේෂයෙන්ම දර්ශනා භාවනාවක් කියන තුරින් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ප්‍රතිකාණිකතාවයේ තුන සිදුවන නිරෝධය අත්දකින්නට පුළුවන් සත්‍ය ලැබෙන්න ඕනේ සත්‍ය ලැබුණොත් තමයි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන් ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් කර තමයි සතර දුක නිම කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නිසා මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්නට නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න අධිෂ්ඨානයක් කරගන්න ඒ දක්වා කරන කියන වද ධර්ම කාරණාවේ සාකච්ඡාවන් සිදු කරලා පරිදාන මාසේ ඉතින් සරල උපමාකින් මම සරල කාන්තික නිසා ගැඹුරු කමක් කියන්නේ විපස්සලා උන්වහන්සේ ඉදිරිපත් කළේ ජීවිත වපුරනවා නැවත නැවත වෙහි වහිනවා නැවතත් නැවතත් ඒ වගේම තමයි නැවත නැවත සිදුවනතාව ක්‍රියාදාමයන් ගොඩක් තියෙනවා කුඹුරු හොනනවා කොටනවා නියම අත්දැන්න ගිහිනවා යාචිකෝ ඉල්ලනවා ඉගෙන මිසෙල්ලනවා ඒ වගේ තේනවා දානපතිව දීලා වගේ යනවා තීරියනවා වාස්තුපතව දුවනවා ඉතින් නැවත නැවත වෙනසපත් වෙනවා නැවත නැවත මව කුසල කරා යනවා මේ නැවත නැවත මව කුසල කරා යන්නේක තේරුම් ගන්නට බලන්න යන හැටි තේරුම් ගන්නට බලන්න මේ නැවත නැවත මව කුසල වලට ගියාට පස්සේ සංසාරේ නැවත නැවත ඉදිරි ඉදිරි සංසාර දුකම අනුභව කරන්න සිදුවෙනවා සංසාර දුකෙන් මිදීමට නම් නිවන් ලැබීමට නම් මේ ප්‍රවචනය විපස්සනා භාවනාවක නියැලෙන්නටම අවශ්‍ය වෙන විපස්සනා භාවනාව තුළින් පංචස්කන්ධ දුක්ඛේ නැත්නම්පත්යේ දිනෙද දකින්නටම ඕන විශේෂයෙන්ම මේ අනිත්‍ය සහ විස්සා නිරෝධය නිරෝධය දැකීමෙන් තමයි සම්පූර්ණම නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එසේ කිරීමෙන් සසර දුක නිවන්න පුළුවන්. එසේම මේ සංසාර දුක නිවීමට වාසනාව සත්‍ය දේව උදා වේවා කියලා අත්පාද කරලා එම දේශනාව දැන් නිම කරන්නේ.